ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර හිරුට මුහුණ දී සිටින්න සෙවණැලි නොපෙනේවි ප්‍රගතිය කරා යන ගමනේදී අතීතය ගැන දුක් වී අඳුරු වී ශෝක වී පළක් නැහැ. ගීතයක රසහව් විමසමු. මේ ඇරඹෙන්නේ ඉරිදා සංග්‍රහයයි. ලෝකය මුළු මනින්ම යහපත් දේශයක් කරගැනීමේ කටයුත්ත මේ තාක් මුළු මනින්ම සිදු නොවුයේ මන්ද ඒ සඳහා ශ්‍රේෂ්ඨ මිනිසුන් විඳි වද වේදනා අපමණයි ලෝකය මුළු මනින්ම යහපත් නොවීමට හේතුව ස්ත්‍රිය තමන් වැදූ මිනිස් පරපුර රැකගැන්නේ උදාර කර්තව්‍යයෙන් ඈත් වී සිටීමයි. අසත්‍යය පරාජය කිරීම සඳහා ස්ත්‍රියගේ කටහඬ අවදි නොවීමයි. මෙයට ඇති පිළියම නම් ස්ත්‍රී ආත්මය ස්වකීය කටහඬ අවදි කිරීමයි. ස්ත්‍රිය බිරියක් වනවා, මිත්තණියක් වනවා, මමක් වනවා, සහෝදරියක් වනවා, පෙම්වතිය වනවා. විවිධ තත්ත්වයන් කාර්යභාරයන් පවතිනවා. බිරිය පිළිබඳ ලියවුණු ගීත අතර අපසිද්ගත් එක් ගීතයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට බලාපොරොත්තු වනවා. ශීලා ගම්වර විසින් ලියන ලද මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී සරත් දසනායක. ගීතය ගායනා කළේ ටීම් ජයරත්න ගායන ශිල්පියා. මුල් වරට ඉපදීලා රාජ් මහලයක් පිරිතුරු සෙනෙහගන් විශිෂ්ට තැනැත්තිය යන අරුත දෙන වචනයක් පෙම්වතියට බිරිඳට පවසනවා. අමරදේවයන් විසින් ගැයූ ගීතයක් මේ වෙලාවේ අපට සිහිපත් වනවා. පණ්ඩිත් ආචාර්ය W.D. අමරදේවයන්ගේ මුවින් ගෑන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද බිරිඳ පිළිබඳවන ගීතය ඇයව සමකොට තිබෙන්නේ ආදරණීය අම්මාටයි. කාන්තාවක විසින් කාන්තාවකගෙන් මව්වත් ගුණයක් බලාපොරොත්තු වෙනවා. මේ ගීතය තුල තිබෙන්නේ මාත්‍රා 18 කවි තුනක්. ඒ කවි සමුද්‍රഘോഷ විරිතට එන කවි. ඒවා ගීතයක් බවට ආචාර්ය අමරදේවයන් විසින් මෙසේ ඔපවත් කරනවා సෞందర్යාත්මක ප්‍රකාශනයකට ලක් කරනවා. මේ ගීතයෙහි සත්සර රටා නිමැවුම ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතඥයා වෙතින් නිර්මිතයි. Thank you. අතසරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින්න තාත්තා උනත් මා අතසරි කරන අම්මානුමයි මගේ දරු දැවියන් රකින්න මත පෙර උරුම ආලය දරු කැලට දෙමින් නෑදාවල් දෙකේ වෙහෙසෙන විතදි නොමින් බදුතු මුල් දිනේවත් හදනු නැගි දෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින් ඇතිබර හැඟුම් ගනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබල අම්මා කෙනෙකු මිස නුඹ මගේ දිවිඳ නොහැනේ ලනින් හිඳ මගේ හිස සිනින සරේ තාත්තා උනත් මා බතසරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් තකිනේ තාත්තා උනත් මා පතසරි කරන අම්මා නුවයි මගේ දරු දෙවියන් රකින්න අසත්‍යය පරාජය කිරීම සඳහා මිනිස් පරපුර රැක ගැනීම සඳහා කාන්තාවන් විශේෂයෙන්ම පෙරට ආ යුතු බවයි කියවෙන්නේ. කාන්තාව අම්මා කෙනෙක් වූ කල ඇය සතුව පවතින දරු සෙනෙහස අපවණයි. පියා ඇයට උදව් කරනවා, ආරක්ෂාව ආදරය සලස්සනවා, ඇය රැකබලා ගන්නවා. එය පිරිසිදු මනහර කුටුම්බයක්. දෙමව්පියන් නැති වුණු දවසට තමයි ඔවුන්ගේ අගේ වැඩියෙන් දැනෙන්නේ. තුසිත රුවන් බණ්ඩාර විසින් ලියන ලද ගීතයක් රුක්ෂාන්වි සුබසිංහ විසින් සංගීතවත් කළා. එම ගීතය ගායනා කළේ කසුන් කල්හාරයි. මේ එම ගීතයයි සිතගේ හඳුනා හරි දේ සතුටින් ඉතිරි සෙනෙහේ ජනනේ ජන්ම භූමිච්ච ස්වර්ගාදපි ගරීයසි වැදූ මවත් හැදූ මවත් උපන් බිමත් ස්වර්ගයටත් වඩා වටිනවා බොහෝ දෙනෙක් Taman උපන් රට අමතක කරනවා ඒ රටේ ප්‍රශ්න එනකොට ඒ රටෙන් පැනලා වෙන රටකට යනවා ඒක මනුස්ස ස්වභාවය එහෙත් අපේ ගීත සාහිත්‍යයේ බොහෝ වෙලාවට කවි ගීත සාහිත්‍ය පබඳුම් ලියා තිබෙන්නේ තමන් උපන් දේශයට ආදරය කිරීමටයි මිනිසුන්ට කිසිම වාද ભેදයකින් තොරව ආදරය කිරීමටයි එහෙත් ඒ දරු પરම්පරාව මතින් වියකෙනම් නම් විනාශ වෙනවා නම් විශාල ගැටලුවක් බවට පත් වෙනවා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ලියන ලද ගීතයක් විජේසුන්දර වේරගොඩ සංගීත වේදියා විසින් මෙසේ නිර්මාණය කළා. මේ කවි මේවා පද්‍ය. ඒ පද්‍ය ගීතයක් බවට විජේසුන්දර වේරගොඩ සංගීත වේදියා පත් කරලා තිබෙනවා. එම ගීතය ගායනා කළා දීපා කුමුදුනි ගුණරත්න විසින්. මේ එම ගීතයයි. Thank you. පත විස හිමනෝ හද තුල තිබූ පුතුම මතින් මෙලේ නොමාගට නැතිලා පුතුනේ මගේ නිතක කඳුලක් නොමදින් පුතුනේ මවගේ දිසනේ ඉරිවි තුමින් පිරුණු මොහගින් किसी दिन कर रहा मेरे සුවඳ මලකී නුඹනේ දෙවනට තිබුණු මගිරන් පුතේ ඔය වස විස තෙම නොබුණු එයයි මට අද මින් දිනද මත රහත් මෙලක් දිනුත් හෙව මගේ පුතු අනේ කෙලෙස් පවා ගම්සෝ මතේ මවගේ දිතනේ කිරිබී වගින් කිසි දිනක රහා මෙරසිම නොබොනු සුවඳති මල්ගේ ගමනේ දෙහෙලක තිබුණු මගේ රන් පුතේ ඔය වටවිට එම නොබොනු මගේ රන් පුතේ ඔය වටවිට එම නොබොනු මගේ රන් පුතේ ඔය ඉන්දා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුරන්නේ